කමඨානක් වඩනකොට යමක් පුරුදු කරනකොට ඒක නිවන් මාර්ගයට ගැලපෙන එකක්ද ඒක නිවැරදි කමඨානක්ද කියලා දැනගන්න ඒක තුලම මීටරයක් තියෙනවා. ඒක පරීක්ෂා කරන්න පාසුකමක් ඒක තුල තියෙනවා. කුමක්ද ඒ පාසුකම කියලා බැලුවාම ඒ වඩන කමඨාන ඒ පුරුදු පුහුණු කරන යම්කිසි ව්‍යායාමයක් තියෙනවා නම් ඒක තුලින් සිත නිවෙනවා නම් නිවීමකටපත් වෙනවා නම් ඒ කියන කමඨාන එහෙම නැත්නම් ඒ කරන පුහුණුව නිවැරදි. දැන් අපි සිත දිහා බලාගෙන ඉන්නවා. සිත දිහා බලාගෙන ඉන්නක කමඨානක් වශයෙන් පුරුදු පුහුණු කරනකොට පීඩනයක් දැනෙනවා නම් දැන් සිත නිවෙනවද කම්පාවටපත් වෙනවද කියලා බැලුවොත් කම්පාවටපත් වෙනවා. ඒ කියන්නේ ඒක කමඨාන නෙමෙයි. නිවැරදි මාර්ගය නෙමෙයි. එතකොට මේ සෑම කමඨාණක්ම කොයි විදියට දේශනා කළත් දේශකයන් වහන්සේලා සමහර අයගේ සමහර ප්‍රඥාවලටන දේශනා වෙනස් වෙන්න පුළුවන්. ඉදිරිපත් කරන කරුණු කාරණා වෙනස් කරන්න වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොනම කාරණාව දේශනා කරත් මොනම විදියෙ ධර්මයක් දේශනා කළත් ඒක අපි පුරුදු පුහුණු කරනකොට ඒක තුලින් නිවීමක් ඇති වෙනවා නම් නිවීමේ මානසිකත්වයක් නිර්මාණය වෙනවා කියන එක අපිට දැනෙනවා නම් ඒ කියන එක හරි. බැරි වෙලාවත් නිවෙන්නේ නැත්තම් අපි එකපාරටම මේ කමටහන වැරදි කියලා කියන්නේ. කොතනද මේක නිවෙන්නේ නැත්තේ? කුමක් හේතු කරගෙනද මේක නිවීමටපත් වෙන්නේ කියලා බලාගෙන ඒ හේතුව නිරෝධ කෙරුවොත් ඒ අඩුව නිවැරදි කෙරුවොත් ඊටපස්සේ ඒක නිවීමටපත් වෙනවා. සිත දිහා බලාගෙන ඉන්න භාවනාව. එහෙම නැත්නම් කමඨාන. අපි වඩනකොට අනන්ත අප්‍රමාණ මේ යම් යම් දෝෂ අට ගන්න පුළුවන්. මොකද හේතුව සිත දිහා බලාගෙන ඉන්නකොට අපි මේ සිත හඳුනාගන්නේ සිතවිලි වලින්නේ. හැබැයි සිතුවිලි අඳුනාගත්තට සිතුවිලි කුමක්ද කියන එක අඳුනා ගන්න අඳුනා ගන්න ගන්න නැති තාක්කල් ඒක නිවැරදි ලෙස නිවිච්ච කමඨාණක් වශයෙන් පවතිනවා. කොහොමද? සිත දිහා බලාගෙන ඉන්නකොට සිත අඳුනාගන්නේ සිතුවිලි වලින්. හැබැයි සිත සිතුවිලි අඳුනාගත්තට ඒ අඳුනාගත්ත සිතුවිලි කුමක්දයි අඳුනා නොගන්නා තාක්කල් කමඨානේ නිවෙනවා. සිතිවිලි කුමක්ද කියන එක එකින් එකට අඳුනා ගන්න පටන් ගත්තාම ඒ අඳුනාගත්ත සෑම සිතිවිල්ලකම නාම රූප තියෙනවා. ඒ හැම නාම රූපයකම එක්ක ඇලීමක් දින එක්ක ගැටීමක් දිනවා. ඒකට අනුව හැම චෛතසිකයෙම පොඩ පොඩ පොඩ කම්පණිය තියෙනවා, පීඩනය තියෙනවා. ඒ ඔක්කොම ටික එකතු වුනාම ගිනි කූර කූර කූර එකතු වුනාම මා විශාල ගිනි ජාලාවක් වෙනවා වගේ සිතට දරාගන්න බැරි කම්පාවක් ඇති වෙනවා. එහෙනම් මේ සිත දිහා බලාගෙන ඉන්න කමඨාන තුලින් අපි ඉස්සෙල්ලාම බලන්නට ඕනේ මේ සිත කම්පාවටපත් වෙන්නේ කැළඹීමට ලක් වෙන්නේ කුමන හේතුවක් නිසාද කියලා බලනකොට අපට තවත් එකක් තේරෙනවා මම සිත දිහා බලාගෙන ඉන්නවා මම සිත දිහා බලාගෙන ඉන්නවා එක නැවත නැවත මේ සිතට පීඩාවක් දෙනවා එකම දේ නැවත නැවත නැවත නැවත කරනකොට කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද මානසික ආතතියක් ඇති වෙන්නේ නැද්ද විඩාවක් ඇති වෙන්නේ නැද්ද සමහර කට්ටිය ඉන්න බොනවා බොනවා බොන ඉවරයක් නැහැ. එකපාරට මේ මනුස්ස කොණ්ඩරවල ඔක්කොම කපලා ලස්සන්ට ඉන්න බොන්නේ නැහැ. කවදාද ඉඳලා මාසයක් විතර නම් තාම බොන්නෙම නැහැ. පැත්ත පළාත යන්නේ. ආම්දුර මොනාර කිව්වද ගමේ පන්සලේ නැහැ. කවුරුර ඥාතියමුණ නැහැ. අම්මා තාත්තා ගැව්වද නැහැ. ඇයි නැවත අනේක බීලා බීලා මටම කලකිරුණා මටම අප්‍රියේතුණා ඇයි කුමක් හෝ යමක් එක දිගටම කරනකොට ඒක තුළින් විඩාවක් පීඩාවක් දැනෙනවා ඒක දරා ගන්න බැරි වෙන තත්ත්වයක් නැති වෙන්න පුළුවන් එහෙනම් අපට ඕනම එකක් මේ සිතට ඕනවට වඩා ඕනම එකක් ඕනවට වඩා පුරුදු කළාම ඒක ඕනෙම නැහැ කියන தත්ත්වයටපත් වෙනවා වගේ. කමඨානත් එහෙම වෙන්න පුළුවන්. කමඨාන එහෙම වුණොත් මේ මාර්ගය වැඩෙන්නේ නැති නිසා තමයි තථාගතයන් වහන්සේගේ කමඨාන ටිකක් වෙනස් කරලා දෙන්නේ. නිවීමටපත් වෙනවා නම් ඒක නැවත නැවත කරන්න. නිවිනවා නම් කැළඹෙන්නේ නැහැ. කැළඹෙනවා නම් අර විඩාව ඇති වෙනවා. එතකොට එයාට කලකිරෙන. ඒක එයාට එපා කියලා හිතෙනවා. එකෙන් ඈත් වෙන්න හිතෙනවා. එහෙනම් මම සිත දිහා බලාගෙන ඉන්නවා සිත දිහා බලාගෙන ඉන්නවා කියලා සිතවිලි ලක්ෂයක් ඉදිරිතුවාම සිතවිලි ලක්ෂයක් ඇති වෙනකොට මොනතරම් පීඩාවක් ඇති වෙනවද විඩාවක් ඇති වෙනවද ඒ හේතුවන් නිසා ඒ කමඨාන කරන්න බෑ ඒ කමඨාන අපට එපා වෙනවා කලකිරෙනවා එහෙනම් අපි බලන්න ඕනේ සිත දිහා බලනවා සිත දිහා බලනවායි කියලා නැවත නැවත නැවත මෙනෙහි කරන නිසා තමයි මේ පීඩනය ආවේ. හැබැයි සිත දිහා බලනවායි කියලා එකක් විතරක් සිතලා ඒක ඒක මත සිත පීටෙවුවාම දැන් මොකද වෙන්නේ? සිත නිවුණයි. එක සිතවිල්ලක් මත කම්පාවක් ඇති වෙන්න බෑ. පීඩනයක් ඇති වෙන්න බෑ. අපි කියනවා අතන තියෙන කෝපය බලන්න. බැලුවා. ආයි බලන්න. ආයි බැලුවා. අතන තියෙන කෝපය බලන්න. ආයි බැලුවා. ඕමම 25ක් විතර කියනකොට ඒ කියන මනුස්සයව තඩි බාන්නේ නැද්ද? ඇයි අපට කේන්ති යනවා? ඇයි ඒ කම්පාව දරා ගන්න බෑ? හැබැයි අපි අර 20 පාරක් විතරලා කියලා තරහා ගන්නවට වඩා අපි කියන අර කෝපේ බලන්න බැලුවා. මතකද බලපෙක. ඒක ඒමම මතක නැති නැතුව ඒමම තියාගන්නකෝ ඉසිතේ. ඒ දැකපු දේ මතකේ. ඒක ඒමම මතකේ තියාගන්න. ඒක අමතක කරන්න එපා කිව්වම දැන් විඩාවක් නැහැ. ඇයි? එකයි තියෙන්නේ. එහෙනම් මේ සිත නිතරම එක සිතවිල්ලකක දෙක පවතිනවා නම් කැළඹෙන්නේ නැහැ. හැබැයි සිතවිලි ගණනාවක පවතිනවා නම් කැළඹෙනවා. දැන් අපට වැඩට ගියාම ගිහි කට්ටිය වැඩට යනවා. ගියාම අපට රාජකාරියක් දෙනවා. මොකද්ද? ස්වාමින්වහන්සේ නමකට දෙනවා රාජකාරියක් මල් ටික හදලා ලස්සන්ට මේ බුද්ධ පූජාවට අවශ්‍ය කටයුතු ටික කරන්න කියලා රාජකාරිය දෙනවා. තව වැඩි ආන්දරම කියන අනේ බලන්නකො මේ පිට මොකවත් අමදිලා නැන්නේ. ඉස්සෙල්ලා පොඩි ආන්දරෝ පොඩ්ඩක් අමදින්න. අමදිගෙන ඉන්නකොට තව ආන්දරම කියලා කියනවා චෛත්‍ය මල පිරිසිදු කළාද? නෑනේ. ඒක කරලා ඉන්න එපා. ඊට පස්සේ චෛත්‍ය මලුවට එනවා. ගිහිල්ලා ඒක කරනකොට කියනවා ගිලම්පස ඇදුවද? බුද්ධ පූජාවට ගිලම්පස හදන්න එපා. එතනට යනවා. එතනට ගියාට පස්සේ එතනින් අහාමුදුර කියන මොකටද ආවේ? ගිලම්පස. ගිලම්පස හදන්න නෙමෙයි තියෙන්නේ. ඉස්සෙල්ලාම ගිහිල්ලා අර මල්වට්ටි ටික හදන්න කියලා කියනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේට ජීවිතයේත් එක කලකිරලා තරහා යනවද? උන්වහන්සේ නිවෙනවද? තරහා යනවා. කම්පාවක් ඇයි? වැඩ 10ක්. එතකොට ඔළුව අවුල් වෙනවා. හැබැයි එකක් දෙනකොට අවුල්ුන්නේ නැහැ. එහෙනම් අපි මේ භාවනාවක් තුළින් කැළඹෙන්නේ, කම්පාවක්පත් වෙන්නේ, විඩාවක් ඇති වෙන්නේ, පීඩනයක් මේ සිතට දැනෙන්නේ මොනාරි තැනක වැරදුනා අන්න ඒක කල්පනා කරලා බලනකොට මේ සිත කැළඹෙන්න මොනාරි තැන හේතුවක් තියෙන. හේතුවක් නැතුව මේ පීඩාවක් දැනෙන්නේ ඒ හේතුව දැකලා හේතුව නිරෝධ කළාම ඒක නිවෙනවා. නිවුනොත් කමඨාන හරියි. පීඩාවටපත් වුණ කැළඹුණොත් කමඨාන වැරදි. එහෙනම් මම මේ අරමුණේ ඉන්නවාය මේ අරමුණේ ඉන්නවාය කියලා 25 වතාවක් 50 වතාවක් 1000 වතාවක් නැවත නැවත මෙනෙහි කෙරුවොත් සිත කැළඹෙනවා. සිතේ ස්වභාවය තමයි අවබෝධ කළාම නිවෙනවා. අල්ලලා ඉර කරන්න ගියාම කැළඹෙනවා විසිරෙනවා. සිත මෙල්ල කරන්න මෙල්ල කරන්න විසිරෙනවා. අවබෝධයෙන් බලාගෙන හිටියම ඒම පොඩි ළමයා වගේ එක තැන තැම්පත් වෙනවා. එහෙනම් සිත ඉසෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ මෙයා ශක්ති විශේෂයක් පීඩනයක් ඇති වුණාම කම්පාවක් ඇති වුණාම මෙයා විසිරෙනවා. මෙයා කැළඹෙනවා. එතකොට පීඩනයකින් තොරව කමටාන වඩන්නට ඕනේ. බොහොම සෑල්ලුවෙන් සිත දිහා බලනවා. ඒ හැම සිතිවිල්ලක්ම මෙයා තුලින් ඇති වෙවි නැති වෙවි යනවා. මොකවත්ද කියලා අපි හොයන්න යන්නේ. එයාට පාඩුව ඇති වෙන්න යනවා. නිකන් පුළුන් ගොඩකින් වගේ මේක තව අවුරුද්දක් වුණත් වඩන්න පුළුවන් කියලා හිතෙනවා. සිත දිහා බලාගෙන ඉන්නවා කියන ඒ මානසිකත්වයේ විතරක් නඩත්තු කරනවා. එතනින් එයාට මම සිත දිහා බලනවා බලනවා කියලා නිතර නිතර නිතර ඒ සිතට පීඩාව දීලා දීලා විසිරෙන තත්ත්වය හදන්නේ නැහැ. සිත දිහා බලාගෙන ඉඳීම තුළින් මගේ තුල නිවීමක් ඇති වෙනවා. හැබැයි ඒ නිවීම මම මෝහයක් තුලින් මුලා වුණොත් එහෙම නැත්නම් ඒකට මම ගොඩක් කැමති වෙලා අර නිවීම බලාපොරොත්තු වෙන දැන් සිත දිහා බලන්න හිටියොත් මොකද වෙන්නේ? අරමුණ සිත දිහා නෙමෙයි පීටන්නේ අර නිවීම ගැන. අර ඇති වෙන මානසික සුවය ගැන. ටක් ගාලා අරමුණ වෙනස් වුණා ආයිස්ත කම්පා වෙනවා. සිත අරමුණ වෙනස් වෙච්ච නිසා නෙමෙයි කම්පා වෙන්නේ. ඒ වෙනස් වෙන අරමුණට අපි කැමති නැති නිසා. අපි ඒකට කැමති නම් කවදාවත් කම්පා වෙන්නේ නැහැ. එහෙනම් අපි හිතන්නේ මේ අරමුණට මං කැමති. මේ අරමුණේ ඉතියොත් මං සන්තෝෂයෙන් ඉන්නවා. එතකොට ඒ අරමුණේ ඉන්න තාක්කල් අපි ප්‍රීතියෙන් ඉන්නවා. හැබැයි වෙන අරමුණකට ගියාම දැන් එක අරමුණක ඉන්න ඕන නම් මේකේ හිටියත් ඒකේ හිටියත් දෙකම එකයිනේ. හැබැයි මේකට කැමති මේකට කැමති නෑ. වෙන අරමුණකට සිත වෙනස් වෙනවට කැමති නෑ. හැබැයි මෙයා වෙනස් වෙලත් එක අරමුණක තමයි ඉන්නේ. හැබැයි අපි ඒකට කැමති අපි කලබල වෙනවා. බලන්නකො සිත වෙනස් වුණා, සිත කම්පා වුණා, වෙන අරමුණකට ගියා කියලා අනන්ත අප්‍රමාණ එකට ගැටෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕන එක අරමුණකින්න කලින් හිටියා දැනුත් එක අරමුණකින්නේ. ඒක ප්‍රීතියට කාරණාවක්. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන අපි කැමැති අරමුණේ නැහැ. ඒ නිසා අපි කම්පා වෙනවා. ඒක විඩාවකටපත් කරගන්නවා. එහෙනම් සිත තේරුම් ගන්නකොට සිත නිවෙනවා. මේ වගේ මේ සිත නොතේරෙන වෙලාවට සිත පිළිබඳ නිවැරදි අවබෝධයෙන් නැතුව මේ කමඨාන වඩන්න ගියාම අනන්ත අප්‍රමාණ සිත පීඩාවලට ගොදුරු වෙනවා. ඊට පස්සේ ඒක මානසික ආතතියක් වශයෙන් විඩාවක් වශයෙන් ඒ ස්ථානවල රැඳෙන්න බැරි තත්ත්වයක් වඩන්න බැරි තත්ත්වයක් ඒ පරිසරය Tamanට ඔරොත්තු දෙන්න නැති තත්ත්වයක් අසහනයක් ආගේ මානසිකත්වයක් එන්න පුළුවන් එහෙනම් යම්කිසි අවස්ථාවක සිත කැළඹෙනවා නම් පීඩනයක් ඇති වෙනවා නම් ටග්ගල් එකට හේතුව මොකද්ද මේක නිවෙන්න ඕන එකක් නිවෙන්න නැතුව පීඩාවකට ගොදුරු වෙනවා මොකක්ද හේතුව කියලා බලලා හේතුව නිරෝධ කරන්න ඕනේ සිත දිහා බලාගෙන ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාස මෙනේ වුණා කියන එක වරදක් නෙමෙයි. ඒක වැරදි කියලා මම කියන්නෙත් නෑ. ආර්ය මාර්ගය යන කට්ටියත් කියන්නේ නෑ කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව ආස්වාස ප්‍රාස්වාස ආවයි කියලා අපිට ප්‍රශ්නක් තියෙනවද? ඒක ජීවිත කාලේ වෙන එකක් නේ. මේ ලෝකේ එළිය දැකපු වෙලාවෙ ඉඳලා ආස්වාස ප්‍රාස්වාස නැවතුණාද? ඒක හැමදාම තියෙනවා නම් හැම මොහොතෙම තියෙනවා නම් නොනවතී තියෙනවා නම් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න බෑනේ. එහෙනම් අපි ඒක ප්‍රශ්නයක් නොවි ඒ සිත කම්පාටපත් වෙන්නේ නැතුව තියාගන්නේ කොහමද? එක අරමුණක තියා. සිත දිහා බලාගෙන හිටියා. සිත දිහා බලාගෙන ඉඳීම තුලින් අපි සිත දිහා බලනවා කියන එක අඳුනගන්නේ සිතවිලි වලින්නේ. ආස්වාසය අඳුනා ගන්නවා. ඒ සිතවිල්ල බලනවා. ප්‍රාස්වාසය අඳුනා ගන්නවා. ඒක දිහා බලනවා. ආස්වාස ප්‍රාස්වාස වෙමින් පවතිනවා. ඒක දිහා බලන්න. දැනුත් බලන්නේ සිත දිහා තමයි. මොකද්ද? ආස්වාසය නෙමෙයි. ආස්වාසය දිහා බලන සිත දිහා බලනවා. දැන් බලන්න ප්‍රාශ්වාසය නෙමෙයි ප්‍රාශ්වාසයේ දිහා දැනගන්න සිටිවිල්ල දිහා බලනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාසය තුළ ආනාපාන මෙනෙහි කරන්නේ ආස්වාසය ප්‍රාස්වාසය අඳුනා ගන්නා ඌ සිත දිහා බලාගෙන ඉන්නවා. දැනුත් එයා ඉන්නේ සිත දිහා බලාගෙන ඉන්න කමටානේ තමයි. මේ විදිහට බැලුවාම ඒක ඒමම නිවිල යනවා. එනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඒවා මොකුත් එන්නේ නැති වෙලාව එකක් තියෙනවා. ඒක බලාගෙන ඉන්න ඕනේ. මොකද්ද? මොකවත් නැහැ කියන මානසිකත්වය බලාගෙන ඉන්නවා. ආවාම ආවයි කියන එක බලනවා. එන්නේ නැත්තම් ඒ ආවේ නැහැ කියන මානසිකත්වය බලාගෙන ඉන්නවා. දැන් මොකවත් නැහැ කියන මානසිකත්වය බලන්නේ. ඒ කියන්නේ නැති එකක් කිසිම මොහතක නැහැ. මොකවත් නැත්තම් මොකවත් නැහැ කියන එක හරි තියෙනවා. ඒක හරි බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ බලන්න එකක් තියෙනවා. සිතට කුමක් හෝ ක්‍රියාවක් තියෙනවාමයි. සමාධිය කියලා කියන්නේ සිතවිල්ලක් නැහැ. දැන් සිතවිල්ලක් නැහැ කියන සිත නේද එතන තියෙන්නේ. දැන් ඒක සිතවිල්ලක් නේ. හැබැයි ඒක ක්‍රියා විරහිතයි. ඒ නිසා ඒක විස්තර කරන්නේ නැහැ කවුරුත්. ඒකත් සිතවිල්ලක් තමයි. සිතවිල්ලක් නැහැ කියලා සිතවිල්ලක් තියෙනවා. ඒ නිසා ඒකේ ක්‍රියාවක් නැහැ. ඒ නිසා නාම රූප ඇති ඇති වෙන්නේ නැහැ. ඇලින් ගැටීම් ඇති වෙන්නේ නැහැ. දැන් අමෝහය අමෝහය අරියටම ප්‍රත්‍යක්ෂ කළොත් මෝහය සම්පූර්ණ සිත නිරෝධ කළොත් එයා අනාගාමි. ඇයි භාග්‍යතුන් වහන්සේ ඒක නැති කළොත් රාත් කියලා කිව්වේ නැත්තේ? දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනෝනේ. යම් කිසි කෙනෙක් මෝහය නිරෝධ කළොත්, හමෝහයටපත් වුනොත් එයා අනාගාමී විතරයි වෙන්නේ. ඒකට තමයි භාග්‍යතුන් වහන්සේ අප වෙන්නේ. එතන අඩුවක් තියෙනවා. මොකද්ද අඩුව? හමෝහය හමෝහයත් නිවැරදිල සඳුනා නොගත්තොත් ඒකත් එක්තරා මෝහයකි. ඒක හදනකම් යාට rahat වෙන්න බෑ. අපි හිතනවා මං අමෝහයෙන් ඉන්න මට මෝහය නෑ. ඒ හමෝහයත් නිවැරදි ලෙස අඳුනගත්තේ නැත්තම් ඒක පුරාවටම හරියට චිත්තානුපස්සනාව පිටවෙුවේ නැත්තම් ඒකත් එක්තරා මෝහයකී අමෝහය තුලින් මෝහයක් ක්‍රියාත්මක වෙනවා. දැන් මම අමෝහයෙන් ඉන්නේ. මට මෝහයක් නෑ. දැන් මට මෝහයක් තියෙන මොකද්ද? මාන්නේද මට නැද්ද? මට මෝහය නැහැ කියන උඩඟුකම මට නැද්ද? දැන් මෝහයක තියෙනවනේ. ඒකයි අර හමෝගය පවා හරියට දැනගන්නට ඕනේ. කෙලෙසයක් ඇති නොවන මට්ටමට අමෝහය නිවැරදි ලෙස දැනගත්තේ නැත්නම් ඒ අමෝහය පවා තවත් මෝහයක ස්වરૂපයක් බවට පත් වෙනවා. හැබැයි ඒක ගොඩාක් සියුම්. නිවැරදි ලෙස අඳුනාගත් සියලුම අමෝහයන් තවත් මෝහයකම ස්වરૂපයක්ම තමයි. ඒ අමෝහය තුලින් ප්‍රශ්න ඇති වෙන්න බෑ. දැන් මෝහය ඇති වුණා. මෝහය කියන්නේ මොනවද? මුලාව. හරි. මෝහය කියන්නේ මුලාව. වැරදි දැක්ම. වැරදි දැක්ම මුලාව. අපි එම ගමුකෝ උදාහරණයකට. එතකොට මේ මෝහය කියන එක නැතිකලේ මොනවලින්ද? අමෝහයෙන්. එතකොට අමෝහයට මුලා වෙච්ච නිසා නෙමෙයිද මෝහය නැති උනේ? දැන් කලින් මෝහයට මුලා වුණා ප්‍රශ්නයක් තිබුණා. දැන් මෝහය නැති කරන්න අමෝහයට මුලා වුණානේ. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් අතුරෙක් ඉන්නවා මිතුරෙක් ඉන්නවා. හැබැයි අතුර ශක්තිමත් වැඩි. මිතුර ඇත්තට ශක්තිමත් නැහැ. මිතුරා ගෙදරට ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ දීලා අපට ද්‍රෝහි වැඩක් කරනවා. අපේ ගෞරවය කෙලෙසලා දානවා. දැන් මේ මිනිස්සයාට පාරවල් දෙන්න එපායි අපි. පාඩමක් උගන්වන්න එපායි. හැබැයි මේ මිනිස්සත් එක්ක අපිට ඇප්පෙන්න බෑ. හැබැයි මේ මිනිස්සට ශක්තිමත් කෙනෙක් අතුරේ. දැන් අතුරත් එක්ක මිතුරු වෙලා මෙයාට පාඩම් උගන්වන්නේ නැද්ද? දැන් කලින් ප්‍රශ්නයක් තිබුණා මෙයා මිතුරා එයා අතුරා. දැන් මෙයා අතුරා එයා මිතුරා. එදත් එක අතුරයි එක මිතුරයි අදත් එක අතුරයි මිතුරයි ප්‍රශ්නේ වෙනස් වෙලා නැහැ. ස්ථාන මාරුවක් වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ විසඳිලා නැහැ. ප්‍රශ්නේ එහෙමම තියෙනවා. එදා මෝහයට වුණා අද හමෝහයට වුණා. අමෝහය ඇති වෙන්නේ මොනව තුලින්ද? මෝහය තුල සිය පීඨියම නිසා ඇති වෙන්නේ. එහෙනම් අමෝහයත් මෝහයම තමයි 100න් ක්‍රියාත්මක වෙන. ප්‍රශ්නේ විසඳිලා නැහැ. ස්වરૂපය යදිලා තියෙන. ස්වરૂපය වෙනස් වෙලා තියෙන්නේ. සතුටක් සිතට දැනෙන්නේ දුක පවතින නිසා තමයි. දැන් මම සනීපෙන් ඉන්නවා මට මොකුත් ප්‍රශ්න නැහැ කියලා කවුරු පාරකේ කියනවද? එහෙම කිව්වොත් අපි කියනවා මෙයාට මොකද්දෝ ලෙඩක් තියෙනවා. මෙයා පොඩ මානසික රෝගවලට ડોක්ටර් කෙනෙක්ට පොඩ පෙන්නොත් හොඳ නැද්ද? පාසක මාත්‍යා පුතාට පොඩි ලෙඩක් තියෙනවා. එහෙම කියනවා. හැබැයි ලෙඩ වෙලා ටිකට් කපලා එන මිනිස්සේ කියනවා මං දැන් සනීපෙන් ඉනවා අනේ පුතේ හරි සන්තෝෂයි ඒක අහන්න කවදද ඊයේනේ ටිකට් කැපුවේ දැන් හොඳයිද ඔව් මං හරි සනීපෙන් ඉන්නේ හරි හොඳයි පුතා පරිස්සමෙන් ගෙදර යන්න ආයි ගස් නගින්නේ නැහැ දැක්ක නේද වැටිලා හැමෝම ආනවා පුතා දැන් සනීපෙන් ඉන්න දැන් හොඳයි ආ හොඳයිද අයියේද ටිකට් එයාට කවුරු තුම්මත්තක කියලා කියන්නේ ඇයි අසනීපෙට සාපේක්ෂව නිරෝගීකම ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි නිරෝගෙන් ඉන්න මිනිස්සයා මම නිරෝගී නිරෝගී කිව්වම එයාව අල්ලන් ගිහලා රෝලේ දාලා දන් වල දානවා. ඇයි එයාට දැන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් සතුට දැනෙන්නේ ඇයි? ඇතුලේ දුක තියෙන නිසා දුකට සාපේක්ෂවයි සතුට දැනෙන්නේ. එතකොට දුක දැනෙන්නේ ඇයි? මට මම මෙහෙම තමයි සතුට මේ මේ විදිහට තමයි සතුටින් ඉන්නේ මෙහෙම ඉතියොත් තමයි සතුටදායක ජීවිතයක් ඇතුලේ සතුටක් තියෙන රෙකෝඩ් එක. ඒකට සාපේක්ෂවයි අර දුක දැනෙන්නේ. මිනිස්සෙක් වාඩි වෙලා ඉන්නවා රස්සාව නැති වුණා මගේ. ඉතින් හඬන්නේ. ඔව් ඉතින් මගේ රස්සාව නැති වුණා. ඒකට ඉතින් හඬන්න එපා වෙන එකක් ඔයා බෑ රස්සාව නැති වුණා. ඒසට හරි දුකයි. ගෙදර ගිහින් බලනකොට ගෙදරත් ඔක්කොම ප්‍රශ්න ඒ හැමතැනම ගැටලු. කුලි ගෙවන්න බෑ දැන් ගෙවලුත් බාර දෙන්න වෙලා. දැන් මේ මනුස්සයාට සම්පූර්ණ දුකයි. ඒ මනුස්සයා එක්කන් ගිහලා පාරේ පෙන්නනවා පොඩි පොලිතින් එකක් අටවගෙන අම්මයි තාත්තයි දරුවා ඉන්නවා. රස්සාවකුත් නැහැ. ගේකුත් නැහැ. මේ පාරේ ඉන්නේ අම්බලමේ. අවුලාගෙන කන්නේ. මොකවත් නැහැ. ඒ මිනිසුන්ට මේ ප්‍රශ්න මොකවත් නැහනේ. ඇයි අපට සාපේක්ෂව මට ගෙයක් තියෙන්න ඕනේ වාහනයක් තියෙන්න ඕනේ රස්සාවක් තියෙන්න ඕනේ මට මේ මේ වත්කම් තියෙන මේම හිටියොත් තමයි මම සතුටින් කියලා එක රාමුවක් ඇදලා තිනවා ඒ රාමුවට සාපේක්ෂව දුක දැනෙනවා අරයාගේ රාමුව ගෙයක් නොතිබෙන්න ඕනේ රස්සාව කරදරයි රස්සාවක් තියෙන්න බෑ ඇති වෙනකන් නිදාගෙන නැගිට්ටා මොනාරි අවුලගෙන කාලා ඉන්න ඕනේ. මේම රාමුව අතින ඒ රාමුවට අදාළ යාට ප්‍රශ්න නැහැ. මේක යාට සතුටයි. එහෙනම් අපි ඇත්තටම දුකයි කියලා තීරණය කරන්නේ ඇතුලේ සතුට පිළිබඳව යම්කිසි රාමුවක් අදලා තියෙනවා. ලෝකයක් අදලා. ඒ ලෝකෙට සාපේක්ෂවයි දුක දැනෙන්නේ. දැන් අම්මා කල්ලතුව මැරුණොත් හොඳයි අම්මයින්ද තමයි මේ වගකීම් ඔක්කොම තියෙන්නේ මට මාන වෙන්නත් බෑ අම්මා විතරයි ඉන්නේ දැන් තාත්තා කල්ලතුව නැති වුණා අම්මා නැති වුණා නම් මට හරි සන්තෝෂයි මාන වෙලා මට ಗುಣධර්ම පුරන්න පුළුවන් කියලා ඉතන දරුවට සාපේක්ෂව අම්මා මැරුණොත් එයාට සතුටද දුකද සතුටුයි ඇයි එයාගේ ඇතුළේ තිබිච්ච සංකල්පයටම ඒක සතුටුයි තාත්තත් නෑ කවුරුත් නෑ අම්මා නම් අතහැරලා බෑ අම්මා හැමදාම මගෙත් එක්ක ඉන්න ඕනේ කියන පුතාට ඒක දරා ගන්න බැරි දුකක් එහෙනම් දුක සැප කියන දෙක තීරණය වෙන්නේ ඇතුළේ තියෙන සංකල්පයට අනුව. සංකල්පය ඇතුළේ වෙනස් වුණොත් එළියේ තියෙන දුක කන පිට මාරු වෙලා සැප වෙනවා. එළියේ තියෙන සැප කන පිට මාරු වෙලා දුක වෙනවා. ඇතුළේ වෙනස් වුණාම එළිය වෙනස් වෙනවා.